අපි දේශනා කරන්නේ සසරට නෙමෙයි සසරින් නිවනට. මාතෘකාව යටතේ දේශනා කරන ධර්ම දේශනාවේ මේ වෙනකොට පැහැදිලි කරන්නේ මග නොමග. මෙච්චර කල් නොමග ගියා තේ නොමග ගිය ඒ ස්වභාවයෙන් ඒ වැරදි ස්වභාවයෙන් මිදිලා නිවැරදි මගට අවතීරණ වෙන්නේ කොහොමද කියන කාරණයයි පැහැදිලි කරන්නේ. ඒකට කියන මග්ගම් මග්ග මග නමග. ඥාන නුවණින් දර්ශනය දකිනවා. එතන ඉඳලා අපිට පරීක්ෂා කරන්න තියෙන කරුණු රාශියක් ඒ කරුණු රාශියම පරීක්ෂා කරන්නේ කාරණා තුනක් මූලික කරගෙන. ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. අනිත්‍ය වශයෙන් ඒක සත්‍යයක්ද කියලා තේරුම් ගන්න ඕනේ අවබෝධ කරන්න ඕනේ. දුකයිමද කියන කාරණය තේරුම් ගන්න ඕනේ අවබෝධ කරන්න ඕනේ. අනාත්මද කියන කාරණය ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ අවබෝධ වෙන්න ඕනේ. ඒ ධර්මතා තුන තුලින් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී හා ඥාන දර්ශන විසුද්ධියේදී මේ ධර්මතා තුනම තමයි උපකාර කරන්නේ. නිවනට යනකම්. අරිහත්ත්වයට යනකම්. අවිද්‍යාව සහ මුලින්ම අවසන් වෙනතුරුම මෙනෙහි කරන්න තියෙන්නේ ওই ධර්මතා තුන උපකාර කරගෙන. ඒ සඳහා තථාගතයන් වහන්සේ කරුණෝ කාරණා රාශියක් අපට ඉදිරිපත් කරනවා. මෙන්න මේ කරුණෝ විභාග කරන්න, පරීක්ෂා කරන්න, බෙදලා වෙන් කළ බලන්න. ඒ තුලින් අවිද්‍යාව නැති වෙනවද කියලා බලන්න, විද්‍යාව උපදිනවද කියලා බලන්න. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවද කියලා බලන්න. අවබෝධ වෙනවා නම් ඒ මග නිවැරදි. ඒ මග පැහැදිලි. අවිද්‍යාව දුරු වෙන්න ඕනේ. අද අවිද්‍යාවේ අවසානය තමයි නිවන. ඒතොර විද්‍යාව උපදින්න ඕනේ. අද අවිද්‍යාව අවසන් වෙනකොට විද්‍යාව උපදින්න ඕනේ. ක්‍රමක්‍රමයෙන් අවිද්‍යාව අඩු වෙන්න ඕනේ විද්‍යාව ඉදිරියට එන්න ඕනේ. බලවත් වෙන්න ඕනේ. ඒකම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. ඒ සඳහා තථාගතයන් වහන්සේ මේ කරුණු ටික විභාග කරන්න කියනවා. පරීක්ෂා කරන්න කියනවා. මොනවද? අපි පසුගිය සතියේ පිළිබඳව කතා කළා. ద్వාර හයක් අරගෙන ඒ අවිද්‍යාව දුරු වෙන ආකාරය හා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන ආකාරය ඒ කරුණු කීපයක් අරගෙන පරීක්ෂා කළාට මේක ප්‍රත්‍යක්ෂ ඥානයක් වශයෙන් එන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ නොවෙනස්. වෙනස් නොවන ඥානයක් ඕනේ. අයි වෙනස් වෙන්න බෑ. විඥාණය වෙනස් වෙනවා. සංඥාවත් වෙනස් වෙනවා. වේදනාවත් වෙනස් වෙනවා. සංස්කාරයත් වෙනස් වෙනවා. හැබැයි ලබා ගන්න නිවැරදි අවබෝධය තුළ එන සම්මා දිට්ඨිය ඒ ප්‍රඥාව ඒක විදර්ශනා ප්‍රඥාව. ඒක උගත්කම නෙවෙයි. උගත්කම කියලා කියන්නේ තමන් යම් ශිල්ප ශාස්ත්‍රයක් කෙරෙහි යම් පුහුණුවකින් ලබා ගන්නා වූ යම් දැනුමක්. ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව කිව්වේ ප්‍රඥාව කිය ඊට වඩා හාත්පසින්ම දුර තියෙන දෙයක්. වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා හතර අනික සියලු සත්‍යයන්ටත් තියෙනවා. ත්‍රිසං සත්‍යයටත් තියෙනවා. එලට විඥානයක් තියෙනවා. ඇසයි රූපයයි නිසා විඥානයක් හටගන්න කට්ටියට. කනයි ශබ්දයයි නිසා, නාසයයි ගන්ධයයි නිසා, දිවයි රසයයි නිසා, කයයි පහසයි නිසා, මනසයි අරමුණු නිසා එලට විඥානයක් හටගන්න. ත්‍රිසං ලෝකේ එයාලට සංඥාවත් හට ගන්න. රූප සංඥා රූප හඳුනා ගන්න ඒගොල්ලෝ. ශබ්ද හඳුනා ගන්න. ගඳ සුවඳ හඳුනා ගන්න. රසය හඳුනා ගන්න. පහස හඳුනා ගන්න. අරමුණු හඳුනා ගන්න එයාලා. ඒ අනුව එයාලා විඳිනවා. විඳීමක් තියෙන කට්ටියට. ඒ අනුව සිත බලවත් වීම හේවත් සංස්කාර කියන ඒවාත් තියෙනවා. අපටත් ඒ ටිකම තියෙනවා. හැබැයි ඒ තිරිසන් ලෝකේ සත්‍යයන්ට වඩා ඊට වඩා ශ්‍රේෂ්ඨ උතුම් දෙයක් අපේ මනස තුළ උපදවන්න පුළුවන්. ඒ හැබැයි නිවැරදි දර්ශනය තුළ. නිවැරදි දර්ශනයක් ලෝකේ තියනවා නම් එකයි ඒ බෞද්ධ දර්ශනයයි. ඒකට කියන්නේ විදර්ශනා කියලා. ඒතර විදර්ශනා ප්‍රඥාව තමයි ප්‍රඥාව. ඒක විඥානය නෙමෙයි. ඒක ප්‍රඥාව. ඒ ප්‍රඥාවට දර්ශනය වෙන්නේ යථාර්ථයයි. පරම සත්‍යයි. පරම සත්‍ය නම් වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන නිවැරදි ක්‍රියාවයි. ඒ තමයි පරම සත්‍ය. ඒතොර ඒක දකින්නේ තමන්ගේ මනසින්. තොර මනසින් දකින්නේ. වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන නිවැරදි ක්‍රියාදාමය. ඒක තමයි බුදුරජාණන්සේ පෙන්වන්නේ. ඒකට අතීතය අතහරින්න ඕනේ. අතීතය පිළිබඳව කල්පනා කිරීම අතහරින්න ඕනේ. අනාගතය පිළිබඳව කල්පනා කිරීම අතහරින්න ඕනේ. නැතුව වර්තමානයේ මේ මොහොතේ මේ දැන් මේ සිදුවෙන සිදුවීම දකින්න බෑ. දැర్శණය වෙන්නේ නැහැ. සිත අතීතයට ගියොත්. සිත අනාගතයට ගියොත්. ඒකට කිව්ව සති කියලා. වර්තමානයේ මේ මොහොත තුළ සිත නවත්තන එකට කිව්ව සති 100. අර වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන නිවැරදි ක්‍රියාව දර්ශනය කර ගැනීමට කිව යෝනිසමනසිකාරය. මන නුවණ. ତර මන නුවණින් තමයි දර්ශනය වෙන්නේ සිහිය දෙපැත්ත ආවරණය කළා වර්තමානයේ තියෙනවා. වර්තමානයේ මේ මොහොතේ මේ දැන් අපි ගමු රූපේ ආරම්මණයක් වශයෙන්. ඒ කියන්නේ බාහිර රූපයක් ගන්නවනේ අපි ආරම්මණයක් වශයෙන්. ඒ ආරම්මණයක් වශයෙන් ගත්තාම චක්කු විඥානයක් හැදෙන්නේ. අධ්‍යාත්මික ආයතන 6යි බාහිර අරමුණු 6යි. ඇසින් ගන්නෙ රූපාරම්මණයක්. රූපේ අරමුණක් වශයෙන්. එතකොට මේ වර්තමානයේ මේ මොහොතේ ඒ රූපය පිළිබඳව මේ ධර්මතා තුනත් එක්ක සංසන්දනය කරලා බලන්න ඕනේ. මොකෙන්ද? විදර්ශනා ප්‍රඥාවෙන්. ඒ බාහිර රූපය ධර්මතා අටක ක්‍රියාවලියක්. සුද්දාෂ්ටක. හැබැයි ඒ සියලු බාහිර රූපයන් මිනිස් සිතුවිලි විසින් නිර්මාණය කරගත් ඒවා. ස්වභාවයෙන් හැදිච්ච ගහකොළ, ඇල, දොළ, ගංගා ඒවත් සමහර ඒවා තියෙනවා මිනිස්සගේ සිතුවිලි විසින් නිර්මාණය කරපු. එහෙම නැත්නම් දැන් ඉදිකටුවේ ඉඳලා ප්‍රොපට් එක දක්වා මිනිස් සිතුවිලි වල නිර්මාණ නෙමෙයි. මිනිසුන්ගේ සිත් මිනිස්යන්ගේ සිතුවිලි විසින් නිර්මාණය කරපුවානේ. එහෙනම් ඒ නිර්මාණය කරන්න උපකාර කරගත්තේ මොනවද? අර ධර්මතාවටයි. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. එයාට එනේ තියෙන්නේ. එහෙනම් ඒකේ වර්තමානයේ මේ මොහොතේ සිදුවෙන ක්‍රියාදාමය හට ගන්න ශනේ බිඳෙනවා බිඳෙන ශනේ හට ගන්නවා. තේරෙනවද කියපේ? හට ගන්න ශනේ බිඳෙනවා. එයි. තථාගතයන් වහන්සේ පෙන්වලා දෙන්නේ අධ්‍යාත්මික රූප හා බාහිර රූප සියලු රූපයන්ට ආයශ චිතක්ෂණ 17යි. තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊට වඩා කෙටි කාලයක් තුළ ඇතිව නැති වෙනවා. වර්තමාන අධ්‍යාත්මේ රූපවලට ධර්මතා හතරක් ප්‍රත්‍යයයි. කම්ම චිත්ත ඍතු ආහාර. ශරීරේ නිරන්තරයෙන් අලුත් අලුත් අලුත් අලුත් අලුත් රූප කලාප නිපදවන. බාහිර රූපවලට සීත උෂ්ණහා පෘථිවි රසය. එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ ධර්මතා දෙක බාහිර රූපවලට නිරන්තරයෙන් ප්‍රත්‍යයයි හට ගන්නවා හට ගන්න ශනේ බිඳිනවා. බිඳින ශනේ හට ගන්නවා හට ගන්න ශනේ බිඳිනවා. එහෙනම් එතන තියෙන මොන ලක්ෂණයද? අනිත්‍ය ලක්ෂණය. පැහැදිලිද කියන එක. එතන තියෙන අනිත්‍ය ලක්ෂණය. එහෙනම් ඒක මනසට අනුගත වෙන්න ඕනේ. මනස ස්ථාවර වෙන්න ඕනේ. එතකොට එතන තියෙනවා දුක්ඛ ස්වභාවයක්. එයි. හට ගන්නසනේ බිඳෙනවා නම් බිඳෙනසනේ හට ගන්නවා නම් හට ගන්න එකක් දුකයි හට ගන්නසනේ බිඳෙන එකක් දුකයි. නැත්ද? හටගත්තා නම් ඒ දුකයි. හටගත්ත සැනෙන් බිඳෙනවා නම් ඒකත් දුකයි. දැන් ඒක දුක්ඛාරි සත්‍ය නෙමෙයිද? ඒක දුක්ඛාරි සත්‍යය. එහෙනම් ඒක හැදුව හේතු දර කම්මචිත්ත දෙක බාහිර රූපයට අයිති නැහැ. ඒක අධ්‍යාත්මීය රූප වලට විතරයි අයිතිය. සීත උෂ්ණ හා නැවත සතර මහා ධාතුන්. හේතු ඒ බාහිර එකට. එහෙනම් ওই හේතු නැති වුණොත් එහෙම ඒ ධර්මතාවය නිර්මාණය කරන්න පුළුවන්. අද විශ්ව ක්‍රියාත්මක වෙන මේ පටවියාපෝ තේජෝ ආයෝ කියන මේ ධර්මතා හතර නැත්තම් ওই මිනිස් සිතුවිලි විසින් මේ කිසිම දෙයක් නිර්මාණය කරන්න පුළුවන්ද? ඒක තමයි Nirodha. ඒක ආර්ය සත්‍යයක්. නැද්ද හේතු අයින් කරොත්. ඒක Nirodha ආර්ය සත්‍යයි. දුක්ඛ Nirodha ගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි. ඒකට පිළිවෙත. දැන් මේ නිවැරදි දේ දර්ශනය කරගත්ත සමාධිටි. තේරෙනවද කියන එක? ගැඹුරුයි. හැබැයි පරීක්ෂණය තුළින් විසඳ ගන්න පුළුවන් ගැටලුව. මෙච්චර කල් ගැටලුවක් තිබ්බේ. ඔය ගැටලුව විසඳ ගන්න. හැබැයි ප්‍රඥාව තුළින් විසඳෙන්නේ. ඒතර සමාධිටි. සමාධිට්ඨියට ආවනම් ගැටලුව විසඳෙනවා. එතකොට ඒ තුළ මේ අපේ අධ්‍යාත්මය තුළ හටගන්න ඇලීමේ සිතුවිල්ල අයින් වෙනවා. ඇලීමේ සිතුවිල්ල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක තමයි සමුදාය සත්‍ය ප්‍රධාන. දරගඩ සමුදාය සත්‍යයක් තියෙනවා. එහෙනම් අපිට අවශ්‍ය කරන්නේ දුක තියන්නේ බාහිර රූපවල නෙමෙයි. ඒවේ විපරිණාමයේ ඒවේ වෙනස් වීම ඒවා තියෙන ආකාරයෙන් අන්නාකාරය ගැනීම තුළ හිතට ශෝකයක් ඇති වෙනවා. සිතේ ක්‍රියාකාරීත්වය නැත්තම් ඒ ශෝකේ නැහැ නේ. නැහැ නේද? ඒ කනගාටු ඒ ධර්මතා බාහිර ඒ ධර්මතා තුළ ඇතිවන විපරිණාමය වෙනස් වීම තිනාකාරයෙන් අන්නාකාරය ගැනීම අපේ සිතටනේ බලපාන්නේ. හොඳයි සිත නැත්තම් ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද කියන්නේ? Nirodha Arya Satyad එතකොට. Arya Satya. ප්‍රතිපදාව. ඒතොර දැක්කනි වැරදිව. එහෙනම් රූපයත් එහෙමයි, ශබ්දයත් එහෙමයි, ගන්ධයත් එහෙමයි, රසයත් එහෙමයි, පහසත් එහෙමයි, අරමුණත් එහෙමයි. ඒ විදිහට ගන්න මොකද එකින් එක එකින් එකම විස්තර කරන්න ගියොත් කාලය ගොඩාක් යනවා තේරෙනවා ගන්න පුළුවන්. ශබ්දයත් ඒ විදිහම තමයි. ශබ්දේ ඕනම ශබ්දයක් නිර්මාණය වෙලා තියෙන්නේ ඒ ශක්තියින් හතරෙන්. ශක්තියින් හතර ප්‍රත්‍ය වුනේ නැත්නම් කිසිම ශබ්දයක් නිර්මාණය කරන්න සකස් කරන්න බෑ. මුළු විශ්වම ධර්මතා හතර හා පරිවාර හතරයි. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕච සදාෂ්ට කලාපේ. එනම් ප්‍රත්‍ය. දැන් එතකොට මේ සෑම શબ્දය શબ્දේ කුජාම කොහොන? දැන් શબ્දයක් ගත්තත් හට ගන්න සනේ නැති වෙනවා. හට ගන්න සනේ නැති වෙනවා. හැබැයි නැති වර්ෂණයෙන් හට ගන්න පුළුවන්. හැබැයි ඒකට හේතුවක් ඕනේ. නැතු හදන්න බෑ. දැන් උදාහරණයක් ගත්තොත් අතෙන් බෙරයට ගහනකම්ම ශබ්ද නගයි. නැවතුත්. ඒතර හට ගන්න සනේ බින්දෙනවා ආය අතෙන් තට්ටු කරගත්තාම බින්දෙන සනේ ආයි හට ගන්න හැබැයි හේතුන්ගෙන් හටගත්තේ. අතෙන් තට්ටු කරපේකනේ හේතුව. නැත්නම් හදන්න බෑනේ. එහෙනම් හට ගන්න සනේ බින්දෙනවා. බින්දෙන සනේ හට ගන්නවා. එහෙනම් එතන තියෙන විපරිණාමයක්. ඒ හඬේ වෙනස් වීම. ඒ වෙනස් වීම තුල අපට ශෝකයක් ශෝකේන්නේ සිතේ. සිත නැත්තම් ශෝකේ නිරුද්ධද නැද්ද? කනගාටුව නිරුද්ධද? ඒ ශබ්දේ හරියට ශ්‍රවණය කරගන්න බැරි වුණොත් ශෝකයක් එනවනේ. මිහිරි හඬක්, ලස්සන හඬක් හරියට ඒක අහගන්න බැරි වුණොත් දුකක්, ශෝකයක්, කනගාටුවක් එනවනේ. සිත නැත්තම් දුකක් නැහැ නේද? එහෙනම් Nirodha Arya Satyat. ආර්ය සත්‍යයක්. ඒකට මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර සත්‍ය සමාධිටි සමාසංකප්ප. ඒ මේ ධර්මතා දෙක මනස තුල ගොඩ නැගෙනකොට අනිත් ධර්මතා ටික නිකම් එනවා. සමා වාචා සමා කම්මන්ත සමා ආචීව සමා වායාම සමා සති සමා සමාධි. දැන් අපි ගන්න තව එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ එකක් දෙකක් කීපයක් පරීක්ෂා කළා බලලා විභාග කරලා මේ පරම සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. දැන් අපි ගන්න තවත් එකක්. විඥාන හයක් තියෙනවනේ. විඥාන හයක් තියෙනවා. ඔව්. අසයි රූපය නිසා එක විඥානයක්. විඥානය කියන්නේ සිත කර්මුණ දැනගන්නා ස්වභාවයයි. කනයි ශබ්දය නිසා තව විඥානයක්. නාසයේ ගන්ධය නිසා තවත් විඥානයක්. දිවයි රසයයි නිසා තවත් විඥානයක්. කයයි පහසයි නිසා තවත් විඥානයක්. මනසයි අරමුණුයි නිසා තවත් විඥානයක්. අපි පුජ්‍යලය ගැන කතා කරන්නේ. ඇයි? නැති හින්දා. සම්මුති ලෝකයේ ඇති පරමාර්ථ ලෝකේ පුජ්‍යලෙන්නේ සසරෙන් නිවනට නම් පරමාර්ථයට මනස ගන්න ඕනේ. සම්මුති ලෝකයේ මනස සැරිසරන තාක්කල් මේ අනිත්‍ය දුක අනාත්ම කියන මේ ධර්මතා තුන තුලින් උපකාර කරගෙන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නත් බෑ අවිද්‍යාව දුර වෙන්නෙත් නැහැ. පරමාර්ථයට හැරෙව්වොත් මනස පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොට අවිද්‍යාව දුර වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා. අවිද්‍යාවෙන් විද්‍යාවට එන්න නම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. එතකොට අවිද්‍යාව කියන්නේත් ඒකම තමයි. දුක්ඛේ ඥානං කිව්වොත් විද්‍යාව. දුක්ඛේ අඥානං කිව්වොත් අවිද්‍යාව. ඒ කියන්නේ දුක දන්නේ නැහැ කිව්වොත් අවිද්‍යාව. දුක දන්නවා කිව්වොත් විද්‍යාව. දුක්ඛ සමුදය ඥානං කිව්වොත් විද්‍යාව. දුක්ඛ සමුදය අඥානං කිව්වොත් අවිද්‍යාව. හේතුව දන්නේ. දුක්ඛ නිරෝධේ ඥානං කිව්වොත් විද්‍යාව දුක්ඛ නිරෝධේ අඥානං කිව්වොත් අවිද්‍යාව. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං කිව්වොත් අවිද්‍යාව. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං කිව්වොත් විද්‍යාව. පුබ්බන්තේ ඥානං කිව්වොත් විද්‍යාව. පුබ්බන්තේ අඥානං කිව්වොත් අවිද්‍යාව. අපරන්තේ ඥානං කිව්වොත් විද්‍යා අපරන්තේ අඥානං කිව්වොත් අවිද්‍යාව. පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං කිව්වොත් විද්‍යා පටිච්ච සමුප්පාද ධම්මේ අඥානං කිව්වොත් අවිද්‍යා දැන් එහෙනම් ඇසයි රූපයයි නිසස්සිතක් හැදෙනවනේ. ඒකනේ නිවැරදි ක්‍රියාව ඒකනේ. එතන පරම සත්‍යයත් නිවැරදි ක්‍රියාවත් ඒකයි. ඒක සම්මුති ලෝකේ හදාගත් එකක් තමයි ඔය පෙනෙනවා කියන එක. බලනවා කියන එක. දකිනවා කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක දිට්ඨියක්. එහෙම හිතනවා නම් හිතනකොටම දිට්ඨියක්. එහෙනම් මේ විඥාණය හට ගන්න ස්නේ බින්දෙනවා බින්දෙන ස්නේ හට ගන්නවද? ඔව්. ඒ කච්චිතක්ෂණය ආයස. අසයි රූපයයි නිසා හට ගන්න සිතට ආයස එක චිතක්ෂණයයි. ඊට වඩා කාලයක් පවතින්නේ. අර 17න් එකයි. චිතක්ෂණ 17 වෙනුත් එක චිතක්ෂණයයි සිතේ ආයුෂ. එහෙනම් හට ගන්න සනේ බිඳෙන බිඳෙන සනේ හට ගන්න රූපය දිහා ඇස යොමු කරගෙන ඉන්න තාක්කල්. බලන්න ඒක නිරුද්ධ වෙන හැටි ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන්. දැන් අපි කියමු රූපහිනී දිහා බලන් ඉන්නවනේ. නිවස් හරි මොන හරි දේවල් බලන් ඉන්නවා. සනේන් විදුලිය විසන්දි වුණා. සිත හට ගන්නවාද? කොච්චර වෙලාවක් ගියාද සිත නැති වෙන්නේ. ෂණයෙන් නැති වුණා නේද? එහෙනම් හටගන්න යන්නේත් ඒ ෂණයම තමයි. ෂණයෙන් හටගන්නවා ඒකටත් හොඳට තේරුම් ගන්න පුළුවන් S දෙක වහගෙන ඉඳලා එකපාරට අරපු ගමන් සිතක් හැදෙනවා. එතකොට තේරුම් ගන්න පුළුවන් හටගන්න යන්නේත් එක සිතක්ෂණයයි ෂණයෙන් නිවන්න නැති වෙන්න යන්නේත් එක චිතක්ෂණයයි. එහෙනම් හට ගන්න ශණයෙන් නැති වෙනවා, බිඳෙනවා, බිඳෙන ශණයෙන් ආයි හට ගන්නවා. නিত্যද අනිත්‍යද? මොකද්ද හිතන්නේ? දැන් වර්තමානයේ මේ ස්වභාවය ඒ විඥානීය ක්‍රියාව තුළ තියෙනවද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ඒක දුකටයි කියන්නේ. ඒක අනිත්‍ය. එහෙනම් දුක්ඛේ ඥානං අපට ඕනේ. දුක පිළිබඳව නුවණක් ඕනේ අපිට. එහෙනම් ඒක දුකටයි කියන්නේ. හටගන්න එකක් දුකයි. හටගත්තා නම් දුකයි. දැන් මේ හටගත්ත හින්දා මේ දුක ඔක්කොම ඇයි? ප්‍රතිසන්දි විඥාණය හටගත්ත හින්දා නෙමේද මේ දුක? අණ්ඩජ ජලාබුජ සංසේදජ උපපාති. අපි ආවේ ජලාබුජ. හටගත්ත හින්දා නෙමේද මේ ජාතියත් ජරාවත් ව්‍යාධියත් මරණයත් ශෝකයත් කනගාටුවත් හැඬීමත් වැළපීමත් කායික දුක් මානසික දුම්නස් මේ ඔක්කොම ආවේ හටගත්ත එක චිතක්ෂණයක් තුල හටගත්ත හින්දාද නැද්ද? ඉතින් හටගත්ත තැන දුකයි. ඇත්තද බොරුවද? සත්‍යද අසත්‍යද? නිවැරදි සත්‍යය. ආර්ය සත්‍යය. දුක්ඛේ ඥාන. අන්න දුක පිළිබඳව ඥානය. දැන් samudāre සත්‍යය. දැන් එහෙනම් ඒ ප්‍රතිසන්දි විඥානය ගත්ත හින්දානේ මේ දුක. ඒතොර ප්‍රතිසන්දි විඥාණයට මොකද්ද ප්‍රත්‍ය උනේ? සංකාරපච්ච විඥාන. සංස්කාරය ප්‍රත්‍ය උනේ. සංස්කාර කිව්වේ කර්මවලට. කර්ම කිව්වේ සිතුවිලි වලට. එහෙමනම් දැන් අර බාහිර මේ විශ්වයේ තියෙන සියලුම ධර්මතාවයන් මිනිස් සිතුවිලි වල නිර්මාණනේ. මේකත් මිනිස් සිතුවිලි වල නිර්මාණයක්. නැත්නම් හැබැයි බාහිර අයගේ සිතුවිලි වලින් නිර්මාණයක් නෙමෙයි තමන්ගේම වරදවාගත් සිතුවිලි වල නිර්මාණයක් මේ පිළිගන්නවද? පැහැදිලිද කියන්නේ? එහෙනම් හැබැයි විඥාණයට මේ පඩවියාපෝ තේජෝ වායෝ නෙමෙයි. ඒකට සිතුවිලි ප්‍රත්‍ය වුනේ. මොකද්ද සිතුවිලි ප්‍රත්‍ය? හේතුව. samudāre satya. හොඳට බලන්න ආශ්‍රව කියලා ධර්මතාවයක් අහලා තියෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න අවසාන වශයෙන් ශේකලේ මොන ධර්මතාවයේද? ආශ්‍රව. ආශ්‍රකේශර ඥානය. සියලු ආශ්‍රවයන්, ඒ කියන්නේ කාමාශ්‍රව, කාමයන්ට තියෙන ඇල්ම කාමාශ්‍රව. කැමැති දෙයට තියෙන ආශාව ඇල්ම කාමාශ්‍රව. ඒවා භවයෙන් භවයට ප්‍රාර්ථනා කිරීම භව මේ නිවැරදි දර්ශනය අවබෝධ නොවන තාක්කල් ditthi ආශ්‍රව. මේ ධර්මතා තුන ක්‍රියාත්මක වෙන තැන අවිජ්ජාශ්‍රව. දැන් ආශ්‍රව අයින් කරන්න බලන්න. කාමයන්ට තියෙන ඇල්ම අයින් කරන්න. භවයන්ට තියෙන ඇල්ම අයින් කරන්න. සියලු දික්ටි වලට සම්මා දිට්ඨියට ආවට පස්සේ සියලු දිට්ඨි වලින් මිදෙනවා. ඒ සියලු දිට්ඨි වලට තියෙන ඇල්ම අයින් කරන්න. එතකොට අවිද්‍යාව අවසන්. එතකොට අවිද්‍යාව අවසන් නම් මොකද්ද එතන ඉපදිලා තියෙන්නේ? විද්‍යාව. විද්‍යාව උපදවා ගන්න ප්‍රත්‍ය උනේ මොකද්ද? නිවැරදි අවබෝධය. ඒ චතුරාර්ය සත්‍යයයි. එහෙනම් ආශ්‍රව කියන එක සමුදයද නැද්ද? හේතුවද නැද්ද? ප්‍රධාන. ආශ්‍රව කියන්නේ ඇලෙනවා ඇලෙනවා කියන්නේ තෘෂ්ණාව. ඒතර හරිද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර විඥානේ දැන් හටගත්තා නම් හටගත්ත තැන දුකයිනේ. එහෙනම් හට නොගත්ත තැන දුකේ නිමාවයි. එහෙනම් එතකොට නිරෝධ නිරෝධය කියන්නේ කාර්ය සත්‍යයද? ඒ කියන්නේ ආශ්‍රව අයින් කළොත්, ඇලීම අයින් කළොත්, ඒතර විද්‍යාව උපදවා ගත්ත කෙනෙක් තමයි ඇලීම අයින් කරන්නේ. එහෙනම් ආශ්‍රව ප්‍රහීනයි. ආශ්‍රව අවසන්. කාමයන්ට ඇලෙන්නේ. භවයන්ට ඇලෙන්නේ, දික්ටි වලට ඇලෙන්නේ. ඒ නොයල්ම තුල නැවත හටගන්නේ නැහැ. ඒක Nirodha ඒ කාර්ය සත්‍යයක්. Nirodhari සත්‍යය. ආවේ මාර්ගයෙන් සම්මාදිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥා. ඒ ප්‍රඥාව විදර්ශනා ප්‍රඥාවයි. තේරෙනවද කියන එක? ඒක විදර්ශනා ප්‍රඥාවයි. අර රොකට් එකක් හදාගෙන හඳට යන එක විදර්ශනා ප්‍රඥාව නෙමෙයි. ඒක විදර්ශනා ප්‍රඥාවද? එයි. එයා එතනින් යන්න පුළුවන් අටමහා නිරේට. විදර්ශනා විශේෂ දර්ශනය, නිවැරදි දර්ශනය, නිවැරදි අවබෝධය තුල ලබා ගන්න, උපදවා ගන්න ප්‍රඥාව නිරේට ගෙනියන්නේ. තිරිසන් ලෝකයට ගෙනියන්නේ නැහැ, പ്രേත ලෝකයට ගෙනියන්නේ නැහැ. එතකොට චුල්ලසෝතාපන්න වෙන පුච්චරයට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. දැන් පැහැදිලිද කියන එක? දැන් මේකේ ලියලා තියෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කියලා. පුළුවන්. උත්සාහ කරන්න ඕනේ හැබැයි. නිකන් හම්බෙන්නේ නිවැරදි උත්සාහ කරන්න ඕනේ. එහෙනම් එතකොට දැන් විඥානයේ අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. එතකොට දැන් චතුරාර්ය සත්‍යයට සම්බන්ධ කරලා බැලුවොත් දැන් විඥාණයට සමුදය කර්මයයි. ඒ කර්මයක් එක්ක පැටලිච්ච මනසනේ ප්‍රතිසන්දි විඥානයක් වශයෙන් බැස්සේ එහෙනම් කර්මයයි. කර්මය හැදුවේ අවිද්‍යාවයි අර ආශ්‍රවයි නෙමේද? ආශ්‍රවයි තණ්හා ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව. එහෙනම් අවිද්‍යාවයි තණ්හාවයි. ඔකනේ මුල් දෙක. එහෙනම් අවිද්‍යාවයි තණ්හාවයි නැත්තම් කර්ම සකස් වෙන්නේ නැහැ. කර්ම සකස් වෙන්නේ නැත්තම් ප්‍රතිසන්දි විඥානයක් නැහැ. ප්‍රතිසන්දි විඥානයක් නැහැ කියන්නේ දුක්ඛ නිරෝධයයි. හරිද? අපෝ මාර්ගය අරියෂ්ඨාංගික මාර්ගයයි. පැහැදිලිද? දැන් අනාත්ම ලක්ෂණය ඒකත් පැහැදිලි කරගන්න. අනාත්ම ලක්ෂණය. දැන් ආත්ම දිට්ඨිය දුරු වෙන්න ඕනේ. මොකද ආත්ම දිට්ඨිය තියෙන තාක්කල් සක්කාය දිට්ඨිය නැති වෙන්නේ ආත්ම දිට්ඨියට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ආත්මය කියන්නේ මොකක්ද? නොවෙනස තමාගේ වශයෙන් පවතින දෙයක්. ඒකට ආත්ම කියනවා. එතකොට අනාත්මයි බුදුරජාණන් වහන්සේ. අනාත්මයි කියන්නේ එයි කොහොමද අනාත්මයි කියන්නේ? කොහොමද අනාත්ම දර්ශනය බලවත් කරගන්නේ ප්‍රකට කරගන්නේ? සංස්කාරයන් උත්සාහ රහිතයි. කිසිම උත්සාහයක් නැහැ ඉදිරි සංස්කාරය හදන්න පවතිනා වූ සංස්කාරය. දැන් ගමු. දැන් වර්තමානයේ මේ මොහොතේ අපිට අවිද්‍යාව තියෙනවනේ තාම. තියෙනවනේ තාම. rahat වෙලා නැහැ. දැන් අවිද්‍යාව නිසා කර්ම රැස් කරනවද නැද්ද? හැබැයි රැස් කරන කෙනෙක් නැහැ. කෙනෙක් නැහැ කර්ම රැස් කරන්නේ. සිතුවිලිනේ කර්ම කියන්නේ සිතුවිලි. ඒතර අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඒතර අවිද්‍යාව විසින් කර්ම උපදවනවද? නැහැ. උපදවන්න බෑ යට. අවිද්‍යාව විසින් කර්ම උපදවන්නේ නැහැ. කර්ම දන්නෙත් නැහැ අවිද්‍යාව නිසා කර්ම හට ගන්නවා කියලා. ඉපදීමේ අදහසක් කර්ම වලටත් නැහැ. ඉපදීමේ අදහසක් අවිද්‍යාවටත් නැහැ. ආශ්‍රව ප්‍රත්‍යයයි අවිද්‍යාවට අවිද්‍යාව ප්‍රත්‍යයයි සංස්කාරයන්ට. හේතු ප්‍රත්‍යයයි. තේරෙනවද? ඒතර උත්සාහ රහිතයි. ආශ්‍රව හටගන්නේ උත්සාහයෙන්ද? නෑ. ඇලෙන සිතක් රූපයක් දැක්කම සෙනෙන් ඇලෙන සිතක්. ඒතර උත්සාහයෙන් දැලෙව්වේ සිත නෑ. මිහිරි ශබ්දයක් ඇහුණා නම් ඇලෙන සිතක්. උත්සාහයෙන් දැලෙව්වේ සිත නෑ. උත්සාහයෙන් නෙමෙයි ලැබුවේ. ගඳ සුවඳක් බාහිරින් තියෙනවා නම් සෙනෙන් හටගත්තා. එතකොට උත්සාහයෙන්ද හැදුනේ සිත? නෑ. දිවයි රසය නිසා සිතක් හැදෙනවා. උත්සාහයෙන්ද හදන්නේ? බෑ. රසය තිබ්බ ගමන් හැදුවා. දැන් පැහැදිලිද? උත්සාහ රහිතයි මේ සෑම ධර්මතාවයකටම ප්‍රත්‍යානුවයි පැවතුම. ප්‍රත්‍ය කියන්නේ උපකාරය. උපකාරයට අනුව නෙමේද පැවැත්ම? දැන් ගැඹුරුයි මෙතන ටිකක්. උපකාරයට අනුව නෙමේද පැවැත්ම. රසය උපකාර වුණා සනේක් සිතක් හදන්න. ඒතර උපකාරයට අනුව පැවැත්ම හැබැයි උත්සාහයක් නැහැ. තේරෙනවද? එහෙනම් ආත්මද අනාත්මද? අනාත්මයි කියන්නේ තමාගේ වශයෙන් පවත්වන්න බෑ. තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් නම් ආත්මයි. දැන් මේ ආත්ම දිට්ඨිය අයින් වෙන්න ඕනේ සෝවන් වෙන්න. ආත්ම දිට්ඨිය අයින් වෙන්න නම් අනාත්ම ලක්ෂණය බලවත් වෙන්න ඕනේ. එයි ආත්මය කියන වචනයට විරුද්ධ වචනය අනාත්මයි කියන එක. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන න්‍යාය තමයි මහණෙනි ආත්මයක් නැහැ. මේ සියල්ල අනාත්මයි. දර අනාත්මයි කියන්නේ උත්සාහ රහිතයි. ඉපදීමේ උත්සාහයක් දැන් ප්‍රතිසන්දි විඥාණයට උත්සාහයක් තියෙනවද කලලයක් උපදවන්නේ තියනවද නැහැ හැබැයි කලලයට ප්‍රත්‍ය මොකද්ද ප්‍රතිසන්දි විඥානේ එතකොට කලලයේ තියෙනවද උත්සාහයක් ඉපදීමේ නැහැ තේරෙනවද ගැඹුරුද ප්‍රතිසන්දි විඥාණය මවගේ ගර්භාෂයේ යුක්තාණුවේ සම්බන්ධ වෙච්ච ගමන් කලලයක් නැද්ද එතකොට දැන් ඒ යුක්තාණුවට උත්සාහයක් තියෙනවද උපදින්න යුක්තාණුවට උත්සාහයක් තියෙන නෝන අම්මා කෙනෙකුට දරුවා හම්බෙලා තියෙනවද නැහැ එහෙනම් එතකොට ප්‍රතිසන්දි විඥාණයට උත්සාහයක් තියෙනවද දරුවෙක් උපදවන්න කලලයක් උපදවන්න හැබැයි ප්‍රත්‍යද හොඳට කල්පනා කරන්න. ප්‍රත්‍යයයි. උත්සාහ රහිතයි. තමාගේ වශයෙන් නෙමෙයි. උත්සාහ රහිතයි ප්‍රත්‍යයට අනුවයි. හරිද බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන න්‍යාය? පැහැදිලිද කියන එක? ඒතර සංස්කාර ප්‍රත්‍යයයි ප්‍රසන්න විඥාණයට. ඒතර සංස්කාර සංස්කාරයන්ට උවමනාවක් නැහැ. එයාට ශක්තියකුත් නැහැ, බලයකුත් නැහැ. හැබැයි අප්‍රත්‍යයයි. එයාගේ උත්සාහයක් නැහැ. සංස්කාරයන්ගේ කිසිම උත්සාහයක් නැහැ ප්‍රතිසන්දි විඥානයක් හදන්න. තියනවද? නැහැ. දැන් ඒතොර මේ සසරේ ගමන් කරන්නේ කවුද? පුජ්‍යලෙක්. පුජ්‍යලෙක් කිව්වොත් ආත්ම දිට්ඨියට වැටෙනවා. දැන් ආත්මයක් නැහැ නේද? පැහැදිලිද කියන එක? ගැඹුරුයි. මේක ගැඹුරෙන් හිතන්න ඕනේ. කල්පනා කරන්න ඕනේ. විමසන්න ඕනේ විභාග කරන්න ඕනේ. නැතුව ප්‍රඥාව එන්නේ නැති තාක්කල් විඥානේ විතරයි. විඥානේ නිවන් දකින්න බෑ. නිවන් දකින්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් නේද නිවන් දැක්කේ? බුදුරජාණන් වහන්සේ උපදවාගත් බෝධිසත්ව කාලේ විඥානේ තිබ්බනේ. බුදු වෙන්න කලින් විඥානේ තිබ්බේ නැද්ද? ඒතර බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ මොකද්ද කිව්වේ? චක්කොන් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි. විඥා උදපාදි ආලෝක උදපාදි. එතකන් කිව්වේ නෑනේ. එතකොට ඒ ඉපදෙවේ මොකක්ද? ඒ ඉපදෙවේ නිවැරදි ප්‍රඥාව විදර්ශනා ප්‍රඥාව. පැහැදිලිද කියන එක. දැන් එතකොට ආත්ම දිට්ඨිය අයින් වෙනකොට ආත්ම දිට්ඨිය අයින් වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය අයින් වෙනවා. සක්කාය දිට්ඨිය අයින් වෙනවා කියන්නේ අනික සියලුම දිට්ඨි අවසන් වෙනවා විචිකිච්ඡාව අවසන් වෙනවා සීලබ්බත පරාමාස වෙන වෘත වෙන පිළිගැනීම් වෙන ඇදහිම් ආ එකක්වත් අවශ්‍ය නැහැ. ඒ එකකින්වත් ඵලයක් ලබන්න බෑ කියන එක අනිවැරදිව ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නවා ඒ තමයි සෝවාන් කියන්නේ. විෂයාකාර ආත්ම දිට්ඨි ඉවරයි එතකොට. ඔය විෂයාකාර ආත්ම දිට්ඨියටයි සක්කාය දිට්ඨි කියන්නේ. එහෙනම් සක්කාය දිට්ඨිය නැති වෙන්නේ අනිත් ධර්මතා දෙකත් අරගෙන යන්නේ. යට තනියෙන් යන්න බෑ. ඒ නිසා තමයි මේ සංයෝජන ධර්මතා තුන එකට aran තියෙන්නේ තථාගතයන් වහන්සේ. කාමරාගයයි පටිගයයි එකට aran තියෙනවා. ඒක වෙනම එකක්. රූප රාග, අරූප රාග, මාන උද්දච්ච, අවිජ්ජා කියන පහම එකට aran තියෙනවා. එහෙම නෙමෙයිද තියෙන්නේ? එහෙමයි තියෙන්නේ. එහෙනම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන නැති කරන්න තියෙන එකම දෙකයි එකම ධර්මතාවයයි ආත්ම දිට්ඨිය අයින් වෙන්න ඕනේ. ආත්ම දිට්ඨිය අයින් වෙනවා කියන්නේ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙලා හොඳටම බලවත් හොඳටම ප්‍රකටයි. එතකොට අනාත්ම ලක්ෂණය බලවත් වෙන්න නම් උත්සාහ රහිතව සංස්කාරයන්ගේ පැවැත්ම දකින්න ඕනේ. දැන් උත්සාහයක් නැහැ නේද? විඳීමේ උත්සාහයක් අපි කියමු සිතට ආවා කියලා. ස්පර්ශ නොවුනොත් විඳින්න පුළුවන්. දැන් එතකොට විඳීමේ ඕනකමක් කොච්චර තිබ්බත් ස්පර්ශයක් නොවුනොත් විඳින්න ඉතින් එහෙනම් ප්‍රත්‍යයනේ තියෙන්නේ. උත්සාහ රහිතයි. ප්‍රත්‍යයයි. ප්‍රත්‍යයට අනුවයි පැවතුම. ඒ වින්දනය සියුම් වින්දනයක් නම් ඒකට සියුම් වශයෙන් ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ වින්දනය තර්මක වින්දනයක් නම් ඒකටත් ස්පර්ශය යම් ආකාරයකින්ද තර්මකින් ප්‍රත්‍යයයි. ඉහළින්ම නම් වින්දනය ස්පර්ශය ඉහළින්ම තියෙනවා. රූපයක් ලස්සන රූපයක් ළඟ තියන් බැලුවොත් ඒ වින්දනය ඊටම ඉහළයි. නැද්ද? දුරින් තියලා බැලුවොත් ඒ වින්දනය තරමක්. ඈතින් තියලා බැලුවොත් ඒ වින්දනය සියුම්. ප්‍රත්‍යයට අනුව නෙමෙයිද පැවැත්ම? එතකොට Tamanට මොනතරම් උත්සාහයක් මොනතරම් උවමනාවක් තිබ්බත් ප්‍රත්‍ය නොවුනොත් හදන්න පුළුවන්. ඉතින් ඔක දකින්නකො. එතකොට ওই සිදුවීම් සිද්ධ වෙන්නේ වර්තමානයේ මේ මොහොතේ නෙමෙයිද? ඔය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ඊ타ත්ම නිවැරදි, පැහැදිලි, පිරිසිදු ලක්ෂණ තුන මේ වර්තමානයේ මේ මොහොතේ නෙමෙයිද සිද්ධ වෙන්නේ? එහෙනම් ඒක දකින්න නම් අතීතය අතහරින්න ඕනේ. අතහරින්න ඕනේ. අනාගතය අතහරින්න ඕනේ. එතකොට සිත කොහෙද තියෙන්නේ? වර්තමානයේ. මේ මොහොතේ මේ දැන් මේ සිදුවීම තුළ සිත. එතකොට දකින්නේ යථාර්ථය. පරම සත්‍යයි දකින්නේ. එතකොට දුකයි දුක කියන්නේ කාර්ය සත්‍යයක් කියලා තමාම තමා විසින්ම පිළිගන්නවා. තමාගේ මනස සූදානම්. ඒ නිවැරදි ධර්මතාවය පිළිගන්න පිළිගන්නේ දැකලා. අහලා නෙමෙයි. අපි කියන්න. අහනවා. හැබැයි ඒ එන්නේ අනුමාන ඥානයක්. ඒ ඥානේ ප්‍රත්‍යක්ෂ ඥානයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ සහදිග වෙන්න ඕනේ ඒක. කොහොමද වෙන්නේ? Taman දැකීම තුළ. Taman දැකීම තුළ. Tamanගේ සිත විසින්ම මනෝද්වාරයෙන්, මානසිකාරයෙන් දැකීම තුළ තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඊට පස්සේ වෙනස් කරන්න බෑ. ආයෙ වෙනස් කරන්න බෑ. එහෙනම් ඒකට උපකාර කරනවා සතිය හා යෝනිසමනසිකාරය. හරිද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේ ධර්මතා දෙක නැතුව මේ කිසි දෙයක් තේරුම් ගන්න බෑ, අවබෝධ කරගන්න බෑ, වටහා ගන්න බෑ, සාක්කාය දිට්ඨියවත් කඩන්න හම්බෙන්නේ. ඒ නැවත නැවත අපි මෙච්චර කාලයක් අපේ මනෝද්වාරයේ පුරුදු වෙලා තිබ්බ ඒ වැරදි ස්වභාවයට සිත යනවා ආත්ම දිට්ඨියට. මම කියලා ගත්ත ගමන් වැරදි. මමෙක් නැහැ. මම නෙමෙයි කිව්වත් ඒත් වැරදි. පැහැදිලිද? දැන් ප්‍රත්‍යද? ඒතර ඒ ප්‍රත්‍ය තුල තියෙන දුකද? දැන් එකයි නිකන් විඥානය. චක්කු විඥානය. කරුණු මේ එකක් දෙකක් විභාග කරලා පරීක්ෂා කරලා මේක සිතට ප්‍රත්‍යක්ෂ කරගන්න බෑ. ඒකට යම් කාලයක් යම් වෙලාවක් වෙන් කර ගන්න ඕනේ. වෙන් කරගෙන විභාග කරන්න. එතකොට තේරෙනවා. එතකොට එනවා නිවැරදි ඥාන ටික. උද්‍යවය ඥානේ නැවතන. ඒ හට ගන්න සනෙන් බින්දෙනවා බින්දෙන සනෙන් හට ගන්නවා. එතන එනවා ලස්සන ඥානයක්. උද්‍යවය ඥානේ. ඊට පස්සේ හට ගන්න හට ගන්නවා බලන්න හදනකොට බින්දිලා ඉවරයි. ඊට පස්සේ බින්දෙනවාමයි පේන්නේ. ඒකට ඒ කියන්නේ බංග ඥානය. ඔන්න ඥාන එන විදිය. විදර්ශනා නවමහ විදර්ශනා කියලා තියෙනවා. එතකොට තමයි බය වෙන්නේ. මේ හට ගන්න හට ගන්න ශරණෙන් බිතිනවා. ආ ඒක බංග ඥානය ආපු ගමන් තමයි බය වෙන්නේ. එතකොට බය වෙනවා. ඒ බය වෙන්නේ Taman ගැන නෙමෙයි. මේ ප්‍රවෘත්තිය ගැන. මේ පිළිවෙත ගැන, මේ සිදුවීම ගැනයි බය වෙන්නේ. ඒකට කියනවා බයතුපට්ඨාන ඥානය. එතන දකින්නේ ආදීනවය. දැන් මොකද්ද ගන්න තියෙන්නේ? ගන්න නෑනේ. හට ගන්න හට ගන්න ශනේ නැති වෙනවා. දැන් තව එකක් ගමු අන්න. කණයි ශබ්දය නිසා සිතක් හැදෙනවා. දැන් මේක ලෝකේ කාටවත් නැහැ කියන්න පුළුවන්ද? කාටවත් නැහැ කියන්න බෑ. කණයි ශබ්දය නිසා සිතක් හැදෙනවා. ආහන කෙනෙක් නැහැ මේක ඇතුලේ. ඇහෙන කෙනෙකුත් නැහැ, අහගන්න කෙනෙකුත් නැහැ. එහෙම හිතනවා නම් හිතපු ගමන් දිටි. වැරදි දර්ශනය. ඒක සම්මුති ලෝකේ. <coughs> නිවැරදිව තේරුම් ගන්නවා නම් කනයි ශබ්දය නිසා සිතක් හැදෙනවා. එතකොට දැන් කන හැදුවේ මිනිස් ඒ මනු එයාගේම සිතුවිලි වලින් නෙමේද මේ ධර්මතාවය සකස් කරන් ආවේ. නැද්ද? එයාගේම සිතුවිලි නේ. ඒ කියන්නේ ඇහෙන ප්‍රමාණය එහෙම තීරණය කරන් ආවේ. තමන්ගේම වර්ධවගත් සිතුවිලි. චුට්ටක්වත් ඇහෙන්නේ නැත්නම් ඒකට හේතුව මොකද? තමන්ගේම වර්ධවාගත්ත සිතුවිලි නෙමෙයිද? එහෙනම් මේක නිර්මාණය කරේ තමන්ගේම සිතුවිලිනේ. අර බාහිර ලෝකයේ මේ සියලුම වස්තුන් නිර්මාණය කරේ මිනිස් සිතුවිලි. නැද්ද? එම විශාල යෝජනා ක්‍රමයක් අරන් බලන්න. මිනිස් සිතුවිලි වල නිර්මාණයක් නෙමෙයිද? එහෙනම් මේකත් ඒ විදිහම තමයි. තමන්ගේම සිතුවිලි විසින් නිර්මාණය කරගෙන තියෙන තමන්ට. එහෙනම් කන අනුන් හදපේ ගන්න නෙමෙයි. කවුරුත් හදපේ ගන්න නෙමෙයි. අම්මා තාත්තා හදපු එකක් නෙමෙයි. තමන්ගේම සිතුවිලි විසින් නිර්මාණය කරන. චුට්ටක් ඇහෙනවද, තරමක් ඇහෙනවද, හොඳට ඇහෙනවද? කවුද මේක තීරණය කරන්නේ? ඒකනේ බුදුරජාන් වහන්සේ දේවවාදය ප්‍රතික්ෂේප කරේ. මේ දේව කතා කරන්නේ කතා කරන්නේ කියව. නිර්මාණවාදය, දේවවාදය, සාස්වතවාදය, උච්ඡේදවාදය, අහේතුක අපච්චවාදය පුබ්බේකත කම්මවාදී, අක්‍රීයවාදී, නාස්තිකවාදී ඔය සියල්ල තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කරා. මෙන්න සිදුවෙන සිදුවීම. මහණෙනි මේ ඇවිල්ලා බලන්න. හරිද වැරදිද කියලා. දැන් එහෙනම් කන ශබ්දය නිසා සිතක් හැදෙන. හැදෙන සනේ බින්දෙනවා බින්දෙන සනේ හැදෙනවා කිව්වොත් හරිද? ඔය ලස්සන හඬවල් නිකුත් කරන ශබ්ද තියෙනවානේ මිහිරි හඬවල්. ගායකයන්ගේ ඒ වාදන භාණ්ඩ තුල. ඒතර මේ වාදන භාණ්ඩ නැවත නැවත නැවත නැවත වාදේ වාදනය කරනවද? ඔව්. ඒතර හට ගන්න හට ගන්න සෙනෙන් නැති වෙන නැති වෙන සෙනෙන් හට ගන්න. ඒතර සිතත් ඒ විදිහටම ඒ ඒ හඬ නිකුත් කරන ඒ ස්වභාවයන් අනුවම හට ගන්න හට ගන්න සෙනෙන් නැති වෙනවද? නැති වෙන සෙනෙන් හට ගන්නවද? නිට්ටයද අනිත්‍යද? එහෙනම් ඒ විඥානය කොතනින්ද පටන් ගත්තේ? ප්‍රතිසන්දි විඥානයත් එක්කයි පටන් ගත්තේ. ප්‍රතිසන්දි විඥානේ නාවන සෝත විඥානයක් ගත්ත හැකිද? එහෙනම් හේතුව ප්‍රතිසන්දි විඥානයයි. එහෙනම් සමුදය ආර්ය සත්‍යයක්. එතකොට ඒ ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය කර්මයයි. හරිද? කර්මය කියුවේ තමන්ගේම සිතුවිලි. ඒකට ප්‍රත්‍ය අවිද්‍යාවයි. චතුරාර්ය සත්‍ය අවබෝධ නැහැ. පෙර භවය අනාගත භවය දන්නේ පටිච්චසමුප්පාදය දන්නේ අඥාන තේන ඥාන පිළිවෙල දන්නෝ සිදුවීම දන්නෝ යථා ස්වභාවය දන්නෝ නිවැරදි ක්‍රියාව දන්නෝ සමාධිටි එහෙනම් ඒ සංස්කාරයන්ට ප්‍රත්‍ය අවිද්‍යාව. ඒ අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. කර්ම කියන්නේ සිතුවිල්ලක් විතරයි. හැබැයි හට ගන්න ස්වභාවයෙන් නැති වෙනව නැති වෙන ස්වභාවයෙන් අයි හට ගන්නවා. අවිද්‍යාවට ප්‍රත්‍ය ආශ්‍රවයි. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. අවිද්‍යාවට ප්‍රත්‍ය අවිද්‍යාව ආශ්‍රවවලට ප්‍රත්‍යයි. ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍යයි. මේ දෙක හොනොන්ට ප්‍රත්‍යයි. ඒ ආශ්‍රව කියන්නේ ඇලීම, ඇලීම තියෙන තාක්කල් අවිද්‍යාව. අවිද්‍යාව තියෙන තාක්කල් ඇලෙනවා. තේරෙනවද කියන එක හරිද? එහෙනම් දැන් එතකොට ආශ්‍රව වලට උත්සාහයක් තියනවද අවිද්‍යාව උපදවන්න? නැහැ. දැන් ප්‍රතිසන්දි විඥානය ගත්තා නම් දුකයිද? ආර්ය සත්‍යයක්ද ඒක? ඒ ඉතින් ප්‍රතිසන්දි විඥානයක් ගත්ත හින්දානේ මේ සෝත විඥානයක් ගන්න සිද්ධ වෙන්නේ. හැබැයි කර්මයෙන් අර සිතුවිලි වල වරදවා ගත්ත ස්වභාවය නිසා මේක නැති වෙන්න පුළුවන් කෙනෙකුට. ඒක ඇතුළ බිහිරි. එතකොට එයාට මේ ධර්මය අවබෝධ කරන්න බෑ. තේරෙන්නේ එහෙනම් දැන් දුක්ඛ ලක්ෂණය තියෙනවද? ඒ ප්‍රතිසන්දි විඥාණය ගත්තනම් එතන ඉඳලා නෙමෙයිද මේ ජරා මරණ ටික පටන් ගත්තේ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. විඥානපච්චා නාම රූපං නාම රූපච්චා සලායතනං සලායතනපච්චා පස්ස පස්සපච්චා වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය හරි ප්‍රසන්න විඥානේ ගත්තේ නැත්තම් ආර්ය සත්‍යයක් නෙමෙයිද නිරෝධයි කියන එක. ඒක තමයි නිරෝධාරි සත්‍යය. නිවැරදිව දැක්කා සම්මාදිට්ඨි. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍යය. නිවැරදිව කල්පනා කරා සිත මෙහෙව්වා නිවැරදිව සමා සංකප්ප පැහැදිලිද? පැහැදිලිද කියපේ? ඉතින් ගොඩාක් රාශියක් තියෙන කරුණු එකින් එක එකින් එක එකින් එක අරන් පරීක්ෂා කරලා මේ ගැටලුව විසඳ ගන්න. වර්තමාන භවයේ පුළුවන්. හැබැයි බෑ කිව්වොත් ඊගාව භවයට ගිහිලත් ඒ වචනේම තමයි කියන්නේ. එතකොට මොකද වෙන්නේ? සම්බුද්ධ ශාසනය නැති වේවි අපි නිරේයයි. තේරෙනවද? උගත්කම කියන්නේ එකක්. ඒක වෙන එකක්. ඒක මේ විශ්වයේ ලෝකයේ පැවැත්මට අරගෙන යන ධර්මතාවයක්. හැබැයි පැවැත්ම දුකක් කියන කාරණේ තථාගතයන් වහන්සේ පෙන්වලා දෙන්නේ. හොඳයි එහෙනම් ධර්ම දේශනාව අවසන් කරන්න කාලේ පැහැදිලිද කියපුවා. ඒකයි එතකොට බුදුරජාන් වහන්සේ ධර්මය කාටද දේශනා කරේ? මහණෙනි මගේ දහම් ප්‍රඥාවන්තයන්ටයි කිව්වා. මේ ප්‍රඥාව ඇති කරන්න පුළුවන් කාටද? පුළුවන්. තිරසනාට බෑ. එයි. එයාට සංඥාව තියෙනවා, වේදනාව තියෙනවා, සංස්කාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. ප්‍රඥාව උපදවන්න එයාට බෑ. අපට පුළුවන්. බැරිද? පුළුවන්. එහෙනම් ඒ සඳහා වෑයම් කරන්න එක සම්මා වායාම. නිවැරදිව සිහිය පවත්වන්න ඒ සම්මා සති. නිවැරදිව දකින්න සම්මා දිට්ඨි. බැරිද එතකොට?